ඊළඟට බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා ඊට මනෝ ධාතුව හා මනෝ විඥාන ධාතුව අතර වෙනස පැහැදිලි කරන්න. ඒක මහානායක හාමුදුරුව දක්වලා තියෙනවා. මනෝ ධාතු කියලා කියන්නේ පංචද්වාරා වජන චිත්තය සහ සම්පටිච්ඡන සිද්දක කියන බව. ඒතර අභිධර්ම මාර්ගයේ අපි පාවිච්චි කරන පොතේ නම් 109 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ. එතකොට මනෝ ධාතුව කියලා කියන්නේ පංචද්වාර වජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. එතකොට ඊළඟට අහලා තියෙන මොකද්ද මනෝ ධාතුව සහ බුද්ධික මහත්තයා අනු එහෙමයි. මනෝ ධාතුව හා මනෝ විඥාන ධාතුව. එතකොට මනෝ විඥාන ධාතුව කියලා හඳුන්වන්නේ මනෝ විඥාන ධාතුව යනු ද්විපංච විඥාන සිත් 10ක් මනෝ ධාතුවට අයත් සිත් තුනක් හැර ඉතිරි සියලුම සිත් 79 76 එතකොට අතන ද්විපංච විඥාන. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා පහක් තියෙනවා. කුසල් වශයෙන් ඇති වෙන 5යි අකුසල් වශයෙන් ඇති වෙන 5යි එතන දෙපංච විඥාන කියලා ගන්න. එතකොට සිත් 10යි. ඒ සිත් 10යි මනෝ ධාතු ත්‍රිකය කියලා දැන් කියවනේ පංචද්වාර වජ්ජනේ සම්පටිච්ඡන දෙකයි. එතකොට අර 10යි මේ 3යි 13යි. ඔය 13 අයින් වුණාම සිත් 81කින් තව ඉතුරු වෙනවා සිත් 76ක්. ඒ ඉතුරු ඒ සිත් ඉතුරු සිත් 76 තමයි සිත් 89 සිත් 89 ඒ 13 අයින් වුණාම ඉතුරු වෙන සිත් 76 තමයි මනෝ විඥාන ධාතු කියලා හඳුන්වන බව මහානායක හඳුන්වලා පැහැදිලි කරලා